විශාඛා මහත්මිය තව යමක් අහන්න තියද? එහෙමයි ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනාවට අපේ වෙන ආදාළ නැති වෙන ප්‍රශ්නයක් අහන්නද ධර්ම කරුණා? තමක් නෑ. ස්වාමීන් වහන්සේ අර මේ අතිමහන්තාරම්මන මහන්තාරම්මන චිත්ත වීති ගැන මේ දවස්වල අපි අර කාසියකින් ඉගෙන ගන්නවා. එතකොට රේකානේ ස්වාමීන් වහන්සේගේ පොත පොතෙන් තමයි එතකොට මේ රූපවලට රූපවලට ගන්නේ අරමුණ විතර. දැන් ඔබ වහන්සේ ගැන පොඩ්ඩක් දේශනා කියපු නිසා මට මතක් වුණේ. ඒ රූපවලට ගන්නේ චක්කා ඒ කියන්නේ අර්ප්‍යන්තර ආයතන ගණන් කරන්නේ නැති ගතියක් මට තේරුණා. ඒ උනාට සාමාන්‍ය රූප 28 එහෙම අභ්‍යන්තර ආයතනත් ගණන් ගන්නව නේද? ඔව්. ඒ චක්සෝ. ඒ උනාට දැන් අර චිත්ත වීති සමා වෙන්න. අතිමහන්තාරම්මන මහන්තාරම්මන චිත්තවීති බේස් කරලම තියෙන්නෙම මේ ආරම්මණය අනුව නේද? ඔව් මොකද දැන් අරමුණ ගන්නේ ඉන්ද්‍රිය විසින්නේ. ඉතින් ඉන්ද්‍රිය විසින් අරමුණ ගන්නකොට බාහිර අරමුණ තමයි ප්‍රධාන වෙන්නේ. ඉතින් අභ්‍යන්තර අභ්‍යන්තර ඉන්ද්‍රිය අරමුණු කරන්න පුළුවන් මනසට. නැතුව ඇසට බැහැනේ. කනට බැහැනේ. ඇසට කනට අදාළ වෙන්නේ රූප සද්දාදී බාහිරින් අරමුණු වෙන අරමුණ. හැබැයි සිතට පුළුවන් චක්සු ප්‍රසාදයත් සෝත ප්‍රසාදයත් ඒව පව අරමුණු කරන්න සිතට පුළුවන්. පැහැදිලි නේද? එතකොට ස්වාමීන් වහන්සේ දැන් සිතෙන් අරමුණු කරන ඒ කියන්නේ 60 60 බාහිර අරමුණක් බලනවා විනා ඇහැට පුළුවන් කමක් නැහැ සෝත ප්‍රසාදය මොකද්ද කියලා බලන්න ඇහැට පේන්නේ නැහනේ. ඒක ඒක අන්නේ ආගේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා සමිනහස දැන් ඔය මනෝ විඥාණයෙන් කියන්නේ මනසින් අරමුණු කරන්නේ කලින් දෙයක් කියන්නේ කලින් ඒක සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ මනසින් යමක් අරමුණු වෙනවා නම් ඒක ධම්ම කියලානේ. ඒනට දැන් ඒ ඒ පොතේ මට තේරෙන හැටියට උගෙන ගන්න ගන්න හැටියට ඒක රූප විදියට අතීත ඒවත් වර්තමාන ඒවත් ඇසින් මේව කරන ඒවා රූප විදියට ගන්නවා. එතකොට ඒක පොඩක් ඔබ හන්සේට තේරුම් ආයතන ආයතනයක් හැටියට ගත්තාම මනසට අරමුණු වෙන සියල්ලම ධම්ම ආයතන. හැබැයි මේ මනසින් අරමුණු කරනවා නම් අතීත රූප එතකොට එතන රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ඒවා මනසින් අරමුණු කරනකොට ඒවා රූප හැටියටයි අරමුණු කරන්නේ. මොකද සද්ද කියන්නේ රූපයක්නේ. ඒතකොට ඒක මනසින් අරමුණු කරනකොටත් ඒක මනෝමය රූපය අරමුණු කරනවා. ඒතර පොදුවේ ආයතනයක් හැටියට ගන්නකොට අර ඔක්කොම ධම්මායතන හැටියට තමයි විග්‍රහ කරන්නේ. එතකොට මේ නම් දෙකකින් හඳුන්වන විදිහක් එක්ක තියෙනවා. ඒක අතීතයේ දෙයක් වුණත් අනාගතයේ දෙයක් වුණත් ඒ ඉතින් වර්තමාන විශේෂ නැහැ. ඒතකොට ධම්මායතන හැටියට තමයි සියල්ලම හඳුන්වන්නේ. හොඳයි සමහරවිට. තමයි අතීත වර්තමාන වශයෙන් අර මනසට අරමුණු වෙන රූප, ඒතකොට සද්ද, ගන්ධ ඒවා රූප හැටියට හඳුනා ගන්න. මනෝමය රූප හැටියට. හ්ම්. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩක් වෙන්නේ මේ කරන ධර්ම සේවය නිර්වාණ අපෝදේ පිණිස වේවා.